මේ සංසාරයේ සත්‍ය අපි දීර්ඝ කාලයක් මේ සංසාර දුකේ පීඩනයේ ගින්නේ දැවෙමින් ඉඳලා නිවනට හිත යොමු කරපු අවස්ථාවක ඒ නිවනට මාර්ගය පහදා දෙන කල්යාණ මිත්‍රෙක් හැටියට අපි බුදු කෙනෙක් හඳුන්වන්නේ. බුදුන් වහන්සේම බුදු පියාණන් වහන්සේම සමන් වහන්සේ ලෝකයාට කල්යාණ මිත්‍රෙක් හැටියට හඳුන්වා වදාලා. බුදු කෙනෙකුගේ පහළ වීමෙන් අපට මේ නිවන් මඟ පිළිකරන ඒ උපදෙස් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා. එතකොට මේ සංසාරය කියලා කියන්නේ එක්තරා විදිහක වටවලල්ලක යාම වගේ ගමනක්. මේ වටවලල්ලේ යාමේ යවයට පුරුදු වුණු හිත ඒන් පිටට පන්නවන්න ඒ කියන්නේ නිස්සරණය කියලා කියන නිබ්බාණය කියලා කියන මේ උතුම් தത്വයට ඒ විමුක්තියට යොමු කරන්න හදනකොට සිත ඒකට අහුම්කම් දෙන්නේ නැහැ. මොකද සංසාරික පුරුදු නිසා. මේක පහසු වැඩක් නෙවෙයි. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලනකොට මේක මායාවේ රාජධානියෙන් පිට පැනීමට ඊම් බේරී යාමට දරන කැතක් වගේ. අපි දීර්ඝ කාලයක් මායාවේ රාජධානිය යටත් කියන වැටියට ඉඳලා මායාවේ රාජධානියෙන් බේරී යාමට දරන උත්සාහය වගේ. මේක තාමත්ම ප්‍රබල උත්සාහයකින් ප්‍රයත්නයකින් කළ යුතු දෙයක්. මේක ලේසි පාසු වැඩක් හැටියට හිතාගෙන මේ වැඩේට බැස්සොත් බොහොම ඉක්මනින්ම පසුබහින්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා පළමුවෙන්ම තම තමන්ගේ හිත්වල තිබෙන ඒ දුර්වලතා, සාංශාරික දුර්වලතා, වංචක ධර්ම, ඉදිරිපත් විය හැකි මාර බාධක ඒවා ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතු තිබෙනවා. මෙන්න මේ කාරණය මේ කියන කාරණය අපට හෙළි කළ දෙන බුදු පියාණන් වහන්සේ අපට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳ අවස්ථානුකූලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්සමයා කල්යාණ මිත්‍රාණන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ. දැන් අපි මේ මාතෘකා කළ ධාතහ දෙකෙන් පෙන්වුම් කෙරෙන්නේ සංසාරික සත්‍යයේ කුගේ සාමාන්‍ය නිසිතේ බලපවත්වන දුර්වලතා වංචක ධර්ම ඒ විදිහේ ඒ මාර බලවේග පිළිබඳ යම්කිසි අවබෝධයක් මේ ගාථා වලින් දෙනවා වගේම ඒවා ජය ගන්න පුළුවන් ආකාරයක් ඒකට උපකාර වෙන යම්කිසි උපදේශත් උපදේශයකුත් මේ ගාථා දෙකේ අඩංගු වෙනවා මේ ගාථා දේශනා කරන්නට හේතු වුණු ඒ නිදාන කතාව මෙහිමයි බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක චාලික කියන පර්වතයේ වැඩ වාසය කළා ඒ අවස්ථාවේ උන්වහන්සේට උපස්ථායකය හැටියට හිටියේ මේ ගිහි කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ මේ ගිහි ස්වාමින් වහන්සේගේ දවසක්ද බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසර ඉල්ලනවා ඒ අසල තිබෙන ජන්තු කියන ගමට පින්දපාතේ වඩින්න. බුදු පියාණන් වහන්සේකට අවසර දීවා දාලා එතකොට මේ මේ ගිය ස්වාමීන් වහන්සේ මේ පාත්‍ර සිවුරු අරගෙන ඒ ගමට පින්දපාතේ වැඩලා පින්දපාතයෙන් පස්සේ කිනිකාලා කියන ගඟ අසල ඒ ගඟ ගඟ තීරයේ එහාට මෙහාට සක්මන් කර කර හිටියා. ඒ අතරේ දැක්කා ඒ කිට්ටුව තිබෙන ඉතාමත්ම රමණීය අඹ වනයක්. දැකලා කල්පනා කළා මේ අඹ වනය ඇති නිවන් සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කුල පුත්‍රයෙකුට හොඳම ස්ථානයයි මෙතන. මම එන්න ඕන භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මෙතන භාවනා කරන්න කියලා හිතාගෙන ඊළඟට අවසරයි බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කරලා බුදු පියාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම අද පින්තපාතේ මේ ජන්තු ගමට ගියාම මෙන්න මේ විදිහේ තැනක් දැක්කයි. මට හිතුණයි මේකම ඇතේ යම් කිසි කුල පුත්‍රයෙකුට නිවන් සඳහා වීරිය වඩන්න හොඳ ස්ථානයක්, රමණීය ස්ථානයක් කිය. භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම කැමතියි ඒ ස්ථානයට භාවනා කරන්න යන්න. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගිය මම දැන් මේ අවස්ථාවේ තනිවමයි සිටින්නේ. තවත් භික්ෂුවක් මෙතෙන්ට එනකන් ටිකක් ඉවසන්න. නමුත් ඒකට කීකරුවේ මේ ගිය ස්වාමීන් වහන්සේ නැවත වරක් භාග්‍යතුන් වහන්සේට කියනවා දැන් භාග්‍යතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කරලා වැඩ ඔක්කොම අවසానයි වගේම Taman ලබාගත්තු තත්වයට ආය අමුතුවෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ මට නම් තව හුඟක් වැඩ ඉදිරියට තියෙනවා නිවන සඳහා මට ඒ කරපු ටිකට තව එකතු කරගන්න හුඟක් භාවනා වශයෙන් කරන්න දේවල් තිබෙනවා ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මට ඉඩ දෙනවා නම් මම යනවා කියලා දෙවෙනි වරටත් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා මේ ගිය මා දැන් මේ අවස්ථාවේ තනියමයි ඉන්නේ. තව භික්ෂුවක් එනකන් ඉවසන්න කියලා. ඒත් ඒකට කීකරුන්නේ නැහැ තුන්වැනි වරටත් ආයාචනා කරනවා. භාග්‍යතුන් වහන්සේට නම් ඔය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මටයි මේ වැඩ තියෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ඉඩ දෙනවා නම් ඒතන යොදනවා ප්‍රධාන. ප්‍රධාන කියලා කියන්නේ දැඩි වීරිය. භාවනාව සඳහා දැඩි වීරිය යොදන්න මට ඉඩ දෙනවා නම් මම එතෙන්ට වරිනවා කියලා. අන්න ඒක බුදු පියාණන් වහන්සේ මධ්‍යස්ථව ප්‍රකාශ කරනවා. හොඳයි මේ ගිය. ඉතින් ප්‍රධාන වීරිය යොදනවා කියලා කියනවා නම් අපි මොනවද කියන්නේ? එහෙනම් ඉතින් කැමැත්තක් කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මධ්‍යස්ථව එහෙනම් කැමැති දෙයක් කරන්න කියලා හැම අවසර දුන්නා. අන්න ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ බොහොම ලොකු බලාපොරොත්තු අධිෂ්ඨාන ඇතිව ගිය ආරටි ආපු අඹවණේ වැඩියා. අර අඹවණේ ළඟ සිහිල්ලා එතන හොඳ අඹ ගහක් යට හොඳ ස්ථානයක් හොඳ ආසනයක් පිළිවෙල කරගෙන ඔන්න ඉඳගත්ත භාවනාව. භාවනාවට ඉඳගත්තට මොකද ඉඳගත්තු වෙලාවේ ඉඳලම ගලාගෙන යන හිතට විතර්ක ධාරාවන් අකුසල විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ පින්නකින් ගන්නවා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ සම්මා සංකප්ප වලට විරුද්ධ ටිකයි මේ තියෙන්නේ මිත්‍යා සංකල්ප වල. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවා ගලාගෙන හිතට ඊළඟට මුළු හවසම බැලුවා භාවනා කරන්න හිත එකඟ කරගන්න බෑ එකලස් කරගන්න බෑ. එතකොට ලොකු සංවේගයක් ඇති වෙනවා. අපුයි මම මේ හොඳ ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ කෙනෙක් මේ විදිහට විකල්ප දලාගෙන එන්න එන එක මහ පුදුමයක් නේද කියලා. ඔන්න ඊළාට හවස්වරුවේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම ගිහිල්ලා භාවනාවේ ඉඳගත්තා ඉඳගත්තු වෙලාවෙ ඉඳලා මේ විදිහට කාම විතරක ආපාද විතරක විහිංසා විතරක බලාගෙන යනවා. අන්න ඒ අවස්ථාව බුදු පියාණන් වහන්සේ හොඳ වටිනා දේශනාවක් දේශනා කළා. මේ ගිය යම් කෙනෙකුගේ සමාධියේ ශක්තිමත් නැත්නම් මෝරලා නැත්නම් ඒ සමාධිය මෝරා ගැනීමට නිරුත් තත්වයට පත් කර ගැනීමට උපකාර වෙන කාරණා පහක් තිබෙනවා මොනවද කාරණා පළවෙනි කාරණය මොකද්ද අන්න යම් කිසි භික්ෂුවකට මට කල්යාණ මිත්‍රයෙක් කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබෙනවා ආශ්‍රය තිබෙනවා අන්න ඒක පළවෙනි කාරණා කල්යාණ මිත්‍රෙක් ඉඳීම දෙවෙනි කාරණය මොකද්ද යම් කිසි භික්ෂුවක් ඒ Tamanටයි ශීලයෙන් සම්පූර්ණයි ඒ කියන්නේ ඒ වින නීති සුළු වර්ධෙහි දොස් දකිමින් බය දකිමින් Tamanගේ ශික්ෂාපද හරියට ශික්ෂාපදයට අනුව සික්මෙමින් ඒ විනය රකින්නවා. එහෙම නැත්නම් ශීලය සම්පූර්ණ කරගන්නවා. සිල්වත් වීම යතන කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ මොකද්ද? ඒ භික්ෂුවට දස කතා වස්තු කියලා කියන නිවනට උපකාර වන නිවන් අදහස් ගෙන දෙන ධර්ම කතාවල් අසන්නට අවස්ථාව ලැබෙනවා මොනවද දස කතා වස්තු ධර්මයේ දැක්වෙන ඒවා මෙතන මෙතන බුදු පියාණන් වහන්සේකින් එක දක්වනවා අප්පිච්ඡ කතා සන්තුට්ඨි කතා පරිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියලා ওই දස කතාවක් තියෙනවා ඒකත් අපි පිටින් තේරුම් කරොත් අප්පිච්ච කතා කියලා කියන්නේ ආසාවන් අඩු බව පිළිබඳව කතාවක්. මෙතන මේ කතා කියලා කියන්නේ වෙනතුනි මේ ධර්මදේශනා එකදී අසන්ත ලැබෙන කාරණයි මෙතන. මේ ධර්ම දේශනාවක අල්පේක්ෂතාව පිළිබඳව. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකයි කියලා හිතමු. අර භික්ෂුවට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් අසන්ත ලැබෙනවා. ඒකෙදි කියවෙනවා ඒ තමන්ගේ කල්යාණ මිත්‍රාණන් වහන්සේලා කියලා දෙනවා. ආසාවන් අඩු බව යානිසං සප්පිච්ච කතා. ඊළඟට සන්තුට්ටි කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම පිළිබඳ කතාවක්. අවිවේක කතා කියලා කියන්නේ වැඩි විවේකයේ වාසය පිළිබඳ ඒකේ වටිනාකම ආනිසංස පිළිබඳ කතාවක්. ඊළඟට අසංසග්ග කතා කියලා කියන්නේ ඒ පිරිස් වලින් එක් වෙන් වෙලා රැළෙන් එක් වෙලා දැන් මේ පින්නතුන් දන්නවා දිහි ජීවිතයේ දැන් මනුස්සයෙක් දිහා බැලුවත් අනිත් සතුන් දිහා බැලුවත් රැළේ රැළ හැසිරෙන ගතියක් තියෙනවා සාමාන්‍ය මිනිසෙයින්ටත් මේ රැළේ විසීම කුරුද්දක් වෙලා තියෙනවා රැළෙන් තොරව පිරිසෙන් තොරව ජීවත් වීම මහා බදයක් බොහෝ වෙනවා ඉතින් ඒකයි අසංසග්ග කතා කියලා කියන්නේ අර රැළෙනුත් රැළ නිසා එන රැළෙනුත් සිත ආරක්ෂා කරගෙන ජීවත් වීම වටිනාකමයි සංසද්ද. ඒ කියන්නේ පිරිස් පිළිබඳ සම්බන්ධ නැති ප්‍රවාහය කිරීමේ ආනිසංස අසංසද්ද කතා. ඊළඟට වීර්ය ආරම්භ කතා කියලා කියන්නේ වීර්ය ආරම්භීම පිළිබඳව. කෙලෙස් පැවීමට කුසල් ධර්ම ලං කර ගැනීමට අකුසල් ධර්ම ඉවත් කර ගැනීම සඳහා වීර්ය දැරීමේ වීර්ය ආරම්භීමේ ආනිසංස පිළිබඳ කතාව. ඊළඟට තියෙන හරිය වචන වර්ගින් තේරෙනවා සීල කතා කියලා කියන්නේ සීලය පිළිබඳ කතාව. සමාධි කතා සමාධිය පිළිබඳ කතාව. සංඥා කතා ප්‍රඥාව පිළිබඳ විමුක්ති කියලා කියන්නේ නිවන පිළිබඳ විමුක්ති ඥාන දර්ශන නිවනට අදාළ ඒ ඥාන පිළිබඳ කථාන්තර. ඒ විදිහට දශ කතාවස්තු කියලා මේ කාරණා අසන්ත අවස්ථාව ලැබීමත් අන්න අර විදිහේ වටිනා ලැබීම විචුවකට. හිත සකස් කර ගැනීමට. ඊළඟට කියනවා ඒ වගේම ඒවයින් ප්‍රයෝජන අරගෙන ඔන්න හතරවෙනි කාරණය මොකද්ද? යම්කිසි විචුවක් අකුසල් සිතිවිලි ඉවත් කිරීමටත් කුසල් ධර්ම ලංකර ගැනීමට දැඩි වීරියක් නොපසුබස්නා වීරියක් ස්ථාන වීරියක් ඇති ඇතිව ඒ කටයුතු සිහිය දෙනවා ආරද්ධ වීරිය කියලා කියන ආරද්ධ වීරිය ඒක හතරවෙනි ගුණය පස්වෙනි කාරණේ මොකද්ද යම්කිසි භික්ෂුවක් ඇතිවීම නැතිවීම දක්නා ඒ ගැඹුරු විදර්ශනා ඥාණයට හුරු නැත්නම් ඇතිවීම උද්‍යප්පය කියලා හැම කියන ඒ විදිහේ ලෝකයේ අනිත්‍යතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබෙනවා ඇතිවීම සහ නැතිවීම නිතර පේන විදිහේ විනිවිද යන ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙනවා. ඒකට මේ කාරණා පහ බොහොම උපකාර වෙන කෙනෙකුට භාවනා කරන්න යන්න කලින් තමන්ගේ හිත සකස් කරගෙන යන්න මොනවද කාරණා පහ අපි එකකින් සඳහන් කළොත් දැන් කිසි භික්ෂුවකට භික්ෂුවක් කියලා කිව්වට මේ පින්නතුන් හිතා ගන්න පුළුවන් භාවනා යෝගී යෝගාවචරිකුට පවා. කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. එතන මිත්‍රා කියන එක සමාජයේ භාවිතා වෙන අර්ථය නෙවෙයි. මේ පින්නතුන් දන්නවා ශාසනයේ කල්යාණ මිත්‍රා කියලා කියන්නේ අර කරටත් දාගන්න කෙනෙක් නෙවෙයි. මිත්‍රා කියලා කියන්නේ යාළුවා කියලා කියන සමාජයේ එකට හොඳ හෝ නරක හෝ ඒවයි වලදී සමාගමේ පවත්වන එහෙම එකක් නෙවෙයි මෙතන කල්යාණ මිත්‍රය කියලා කියන්නේ ඒ වචනේ යදුවට දැන් බුදු පියාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලා කියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් එතන කොයිතරම් ගැඹුරු වචනයක්ද මේ මිත්‍ර කියන එක. කල්යාණ මිත්‍රයා. නාන්සේ වැඳලා පුදලා ඒ උපදෙස් ලබාගත යුතු ගුරු අසුරයි මෙතන කියන්නේ. එතකොට පළවෙනි කාරණේ ගුරු අසුර, දෙවෙනි කාරණේ Tamanටයි සීලෙන් සීලවන්ත වීම, තුන්වෙනි කාරණය අර විදියට අර දස කතා වස්තු දැන් සංඝයා වහන්සේලා පිළිබඳ කිව්වා වගේ ගිහි පින්නතුන්ට තමන්ගේ භාවනාවට උපකාර වෙන අන්දමට නිවන පිළිබඳ නිවනට අදාළ ධර්ම සාකච්ඡා ධර්ම කතා ධර්ම දේශනා ආදී ඇසීම ඒක ස්වස්ථාවලදී ඊළඟ හතරවෙනි කාරණය තමන් ඒකට අනුව වීරිය දැඩි වීරියක් නොපසුබස්නා වීරියක් කිරීම පස්වෙනි කාරණය තමන්ගේ ඒ ප්‍රඥා ශක්තිය ඒක හොඳ සිහිය යොදලා ප්‍රඥාව යොදලා ඒ කටයුතු යෙදීමයි ඒ කාරණා පහ මූලිකයි ප්‍රාථමිකයි ගැඹුරු අදහසින්ම මේ නිවන නිවන් කටයුත්තට බසින කෙනෙකුට. ওই ටික කියලා ඊනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ගිය ඔන්න ඔය ධර්ම පහ උපකාර කරගෙන ওই කාරණා පහ උපකාර කරගෙන තමන්ගේ සමාධිය මේරුම් තත්ත්වයටපත් කරගත්තු කෙනා විසින් ඊළඟට භාවනා හතරක් වැඩි යුතුයි. මොනවද? ඔන්න ඒකත් දක්වනවා. අසුභය වැඩි යුතුයි රාගය ප්‍රහාණය කිරීම සඳහා. මේ පින්නතුන් දන්නවා අසුබ භාවනාව කරන්නේ දීර්ඝ කාලයක් සංසාරයේ අරගෙන එන බරපතල ක්ලේශයක් වන ඇලීම රාගය කියලා කියන ඒ ක්ලේශයෙන් හිත මුදා ගැනීමට ඊළඟට මෛත්‍රිය වැඩි යුතුයි ව්‍යාපාදේ ව්‍යාපාදේ කියන්නේ ද්වේෂය තරහ ඒක ඉවත් කර ගැනීම සඳහා මෛත්‍රිය දියුතුයි දැන් දන්නවා එතකොට ඇලීම් ගැටීම් දෙකට දෙකක් ටික ඔය බුදු පියාණන් වහන්සේ ඔය දෙකෙන් ප්‍රකාශ කරේ ඊළඟට තුන්වෙනිව දක්වනවා තුන්වෙනි භාවනාව හැටියට ආනාපාන සතිය වැඩි යුතුයි ආස්වාද ප්‍රස්වාසය පිළිබඳව සිහිය පිහිටවීම කියලා කියන ආනාපාන සති භාවනාව වැඩි යුතුයි එකෙන් ගැන කෘත්‍ය ප්‍රධාන පරමාර්ථය මොකද්ද විතක්කුපච්ඡේදාය විතර්කයන් කපා හැරීම සඳහා විතර්කයන් කපා හැරීමට උපකාර වෙන තමන්ගේ ආස්වාද ප්‍රස්වාසයට සිටේදී සාමාන්‍ය විතර්ක ගලාගෙන යනකොට හුස්ම ගන්න බවවත් Tamanට මතක නැහැ නමුත් අමාරුවෙන් හරි මේ සියුම් ක්‍රියාවලියට සිත යොමු කරනකොට විතර්කවලට ඉඩ නැති වෙලා යනවා. අන්න ඒකයි ඒ විතර්ක කැපී කපා හැරීමට විශේෂයෙන් ආනාපාන සතිය උපකාර වෙනවා කියලා ප්‍රකාශ කළේ. ඊළඟට හතර වෙනුව දක්වන භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥා වඩන්නේ කියලා ප්‍රදාලා බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව අනිත්‍ය සංඥාව නිතර ඇතිව සිටින්න ඒක උපකාර වෙනවා අස්තිමානය මුලින් උපුටා ගැනීමට. අස්තිමානය කියලා කියන ගැඹුරු මාන්නය කියලා කියන සාමාන්‍ය ලෝකයේ මාන්නේ ආඩම්බරය කියලා කියන ගුණගුකම කියලා කියන එක ඉතාමත්ම යටින් තියෙන ඉතාමත්ම සියුම් කොටසක් තමයි වෙමි කියන මානෙ. අස්මි කියන මානෙ. අන්න ඒක ඉවත් කිරීමට උපකාර වෙනවා අනිත්‍ය සංඥා. ඒ විදිහට භාවනා හතරක් බුදු පියාණන් වහන්සේ වදාළා. ඔහොම ප්‍රකාශ කළා ඊනාට මේ ගිය ස්වාමීන් වහන්සේට කියනවා. ඒකේ සහේතුකත් එහෙම දක්වන්න හේතුවක් දක්වනවා. පින්නම් කරනවා අනිත්‍ය සංඥාව ඇති කෙනා දැන් අනිත්‍ය සංඥාවෙන් කියලා එතන ඒ භාවනාව හැටියට දුන්නේ. අනිත්‍ය සංඥාව තුලින්ම ඊළඟට නිවන් කරා යන්න පුළුවන් බව දක්වනවා. මේ ගිය අනිත්‍ය සංඥාව ඇති කෙනාට කෙනා තුල අනාත්ම සංඥාව ඇති වෙනවායි. අනාත්ම සංඥාව ඇති තැනැත්තා ඒ අස්මිමානය කියලා කියන වෙනි කියලා කිය සිවුම් මානය ඉවත් කරලා dittu දැමීම මේ ලෝකයේදීම මේ මෙහිදීම ඒ නිවීම උතුම් නිර්වාණ තත්වයටපත් වෙනවායි කියලා ඒ විදිහට ප්‍රකාශ කොට වදාලා ප්‍රකාශ කරලා උදාන ගාථා ප්‍රීති වාක්‍ය වශයෙන් ගාථා දෙකකුත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා ඒක අපි අර කලින් මාතෘකා කළ ගාථා නෙවෙයි ඊට අමතරව ඒ ප්‍රකාශ කළේ අර බුදු පියාණන් වහන්සේ මේ මේ විතර්ක වලින් කෙනෙකුට ඇති වෙන පීඩනයක් එයින් තමන් වහන්සේ නිදහස් බවක් පෙන්눔 කරන විදිහේ ගාථා දෙකක් එතන වදාලා කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති බන්ත කිත්තෝ ඒ කියන්නේ කුඩා විතර්ක සියුම් විතර්ක සුද්ධා විතක්ක සුකුමා විතක්ක අනුගතා මනස උප්පිලාවා සිත ඊපවනාන්දමි සිත උරුප්පනාන්දමි සිතෙන් ඇතුළත් ඇතුළතින්ම පැන නගින ඒ විදිහේ විතර්ක මෙන්න මේ විතර්ක ඒකේ අවිද්‍යා අඥාන පුද්ගලයා මේ බඳු මේ මනසෝ විතර්ක මේ මනසේ ඇති වෙන මේ විතර්ක හුරා හුරන් ධාවති භාන්ත චිත්තෝ භ්‍රාන්ත වෙලා භ්‍රාන්තියටපත් වෙලා අන්ධ මන්ද වෙලා අර මේ ගිය ස්වාමීන් වහන්සේට වුණා වගේ අන්තවන්ද වෙලා ඒ අතට මේ අතට මේ විතරක හිත තුල දුවවනවා. එහාට මෙහාට දුවන්නා වගේ. දැන් හිත මේ පින්දුකින් ගන්නවා හිතේ ඒ වෙන විතරක අනුව කය එහාට මෙහාට නොගියත් Taman හරියට එහාට මෙහාට දුවන්නා වගේ. වික්ෂිප්ත හිත ඇති දැනත්තා දැන් ඔය සාමාන්‍ය පිරිසන් සතෙක් ඒ සිතිවිල්ල අනුව එහාට මෙහාට දුවනෝ පේන්නේ අන්න ඒ වගේ මේ ඒ බඳු නොසන්සුන් අවස්ථාවකටපත් වෙනවා කියලා ඒ සාමාන්‍ය ක්ලේශය ඒ විතක්ක යන් හික්මවා ගන්න බැරි පුද්ගලයා පිළිබඳව එහෙම ප්‍රකාශ කරලා ඊළඟ ගාථාව දක්වනවා ඒතේක විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා අනුග්ගතේ මනසෝ උප්පිලාවේ අශේෂ මේතේ පදහාති බුද්ධෝ අන්න ඊළඟට මේ බුදු සමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා එන්න ඔය කියපු මේ විතර්ක જાතිය විතර්ක ටික විතර්ක සමූහය ඒතේක විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා ඒ බුදු පියාණන් වහන්සේම නැත්නම් ඒ නිවන පුද්ගලයා මොකද්ද කරන්නේ ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරයෙන් යුක්තව සතිමන්තව මේවා සංවර කරනවා මේ විචාරක සංවර කරනවා හික්මවා ගන්න මෙන්න මේ විදිහට මේ මන හිතේ ඇතිවන හිත උල්පවන මේ විචාරක මේ සියල්ලම බුදුවරයා මේවා නිදහස් කියන එකයි එතන උදාන ගාථා වශයෙන් ප්‍රකාශ කළා එතතර හිමේගේ ස්වාමීන් වහන්සේ කළ වරද මොකද්ද දැන් අපිට හිතා ගන්න පුළුවන් මේගේ ස්වාමීන් වහන්සේ ගියේ හොඳ වැඩකට තමයි ප්‍රධාන වීරිය කියලා කියන්නේ මේකයි බුදු පියාණන් වහන්සේ අන්තිමට කිව්වේ ආ එහෙම කියනවනම් අපි මොනවා කියන්නද එහෙනම් යන්න කියලා. නමුත් මේ නියම අවස්ථාවට පැමිණෙන්න කලින් ඉක්මන් වුණ වැඩි. ඔන්න ඔකයි අපිට හිතා ගන්න තියෙන්නේ. භාවනාව කියන්නේ හොඳ අදහසක්. නමුත් මේ කියන ස්වාමීන් ඉක්මන් වුණ වැඩි ඒ වගේම බරපතල වරදක් කළා බුදු පියාණන් වහන්සේගේ වචනයට අපි කරුව. තුන්වෙනි වරටත් අර ඉල්ලීම් කළා. ඒක නිකන් ආරෝපවාද කර්ම වගේ බරපතල කර්මයක්. ඒකම විපාකෙම ඇති අර හිත නොසන්සුන් වෙන්නේ. ඒ තරම් බරපතල දෙයක්. උපස්ථායක තනතුර හැටියට උපස්ථායකෙක් හැටියට ඇවිල්ලා ඒ වත පිළිවෙලකට අමතක කරලා බුදු පියාණන් වහන්සේ පිළිබඳ වත පිළිවෙලකට අමතක කරලා උපදේශත් නොතකා අර විදිහට භාවනා කරන්න ගියා. ලොකු අදහසක් නමුත් වැඩේට සූදානම් නැහැ. දැන් මේ පින්නතුන් දන්නවා දැන් හිත සකස් වෙලා නැහැ තාම. දැන් ඔය වාහනයක් එලවන්න උනත් අලුත් වාහනයක් ගත්තා Taman ඒ වාහනේ එලවන්න දන්නේ නැත්නම් එල්ලකුර ගහගෙනයි කලක් යන්නේ. තවත් කෙනෙක් ළඟට ඉඳගෙන ඒ වගේ මේ මේ ස්වාමීන් වහන්සේත් මේ බුදු පියාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන මේටි අවස්ථාවට ගන්න යායුතු පුද්ගලෙක්. නමුත් ඉක්මන් වුණා ආඩම්බරය මාන්නය නිසා ඒකයි අර බුදු පියාණන් වහන්සේ නම් වැඩක ඉවර කරගෙන ආයි මට තාම නෑ කියලා ඒ විදිහට වචන හිතන් ප්‍රකාශ කළේ. ඉතින් ඒකටත් හරියන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඔන්න සිතේ ස්වභාවය, සිතක ස්වභාවය පිළිකරන අපි අර කලින් මාතෘකා කළ ධාතහාතික වදාලා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජං කරෝති මේධාවි උසුකාරෝවති ජනං හොඳ උපමාවකුත් එකයි අනුගමන මේ පිනකින් ගන්න ඒ ධම්මපද ගාථාවල දැන් මේකත් මේ චිත්තවග්ගය කියන මේ ගාථා මේ මේ බුදු පියාණන් වහන්සේ පුදුම විදිහේ උපමා දෙන්නේ දැන් මෙතන කියන්නේ මේ සිතේ ස්වභාවය පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් මේ සිත කියන එක පන්දනං කියලා කියන්නේ සැලෙනවා මේක තේරුම් කරන්නේ දැන් රූප සද්දාදී අරමුණු හමුවේ මේ හිත සැලෙන ස්වභාවයක් තිබෙනවා සාමාන්‍ය සාංශාරික සත්‍යය තුළ. ඒ හිත සැලෙනවා පන්දන. චපලන්. ඒ වගේම හිත චපලයි. දැන් අර මේගිය ස්වාමීන් වහන්සේ නිවන් දකින්න අදහසින් ගියේ. නමුත් චපල. අන්තිමට අර කාම විපාක ආදියට පවා යට වුණා. හිතේ ස්වභාවය මේකයි. 아무තු දෙයක් නෑ. මේක බලාපොරොත්තු වියුතු සත්‍යයක්. මොකද අර සංසාර වටවලල්ලේ මෙච්චර කාලයක් දුවපු හිත ඒක පාට මේකෙන් පන්න ගන්න අමාරුයි. මේකට අර සංසාරික ජවයයි තාම යන්නේ. මේකට සෑහෙන ලොකු ජවයක් ඇතුළතින් එන්න ඕන. ඒකටයි අර කියාපු කාරණා අපහාර ගුරු ආශ්‍රය ආදී උපකාර වෙන්නේ. ඉතින් ස්පන්දනං චපලං හිත චපලයි. චපල කියන එක මේ පින්නතුන් දන්නවනේ 아무튼 කියන්න ඕනේ නැහැ. ඒක වචනය පිළිබඳ චපල බව පමණක් නෙවෙයි මෙතන කියන්නේ. දැන් චපල කියන එක අපි බොහෝ විට යොදන්නේ වචනය පිළිබඳව. නමුත් චපල කියන්නේ හිත මෙතන කරන්න ගිය වැඩේට නෙවෙයි. ඒක නෙවෙයි වෙන එකක් කරන්නේ. ඒකයි. ස්පන්දනං චපලං චිත්තං. දුරක්ඛන් කියලා කියන්නේ ඒකට උපමාව දෙන්නේ දැන් අර ගොයම් පැහිච්ච කාලෙක. එහෙම නැත්නම් ගොයම ආරක්ෂා කරගන්න අමාරුව වගේ. හරකුන්ගෙන්. ඒ වගේ මේ කමටහන් අරමුණ ආරක්ෂා කරගන්න අමාරුයි. සමතහන් අරමුණේ සිත පවත්වා ගන්න අමාරුයි. දුරක්ඛම්. මේ සිත රැක ගන්න අමාරුයි දුකින් කියත. ඒ වගේම දුන් නිවාරයන්. සිත අකුසල් අරමුණු වලට යාම වළක්වා ගන්නත් අමාරුයි. සිත රැක ගන්න අමාරුයි. මේක බින්දගෙන කඩාගෙන යන්න හදනකොට ඒක වළක්වා ගන්න එකත් ලේසි නෑ. ඔගේ සිතේ සත්‍යයයි. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කිරීමයි බුදු පියාණන් වහන්සේගේ සාමාන්‍ය ධර්ම දේශනාවක දකින්න ලැබෙන ලක්ෂණ. ඉතින් සිතේ දුර ඔය දුර්වලකම් බලාපොරොත්තු විය යුතු දේවල්. වන්දනං සපලං චිත්තං දුරක් හඳුන්වාරය උජුං කරෝති මේධාවි. නමුත් මේධාවි කියලා කියන්නේ ප්‍රඥාවන්තයන් නුවණැත්තා මොකද්ද කරන්නේ? මෙබඳු මේ මේ කුටිල වංක චපල සිත ඍජු කරනවා, කෙලින් කරගන්න. කොහොමද? යන්න ළඟට උපමාව දෙන. උසුකාරෝ තේජන. ඊතල හදන වඩුවෙක්, ඊ වඩුවෙක් ඊතලයක් කෙලින් කරනවා. ඊතලයක් කෙලින් කරලා ගන්න ඊතලයක් කියන එක අපි හිතමු කැලේ හොඳ ඒකට ගැලපෙන අරතුව පිළියක් අරගෙන ඇවිල්ලා ඒකේ ඇහැලා කියලා ඊළඟට අදනම් ඒකට කෙලින් කර ආකාරයට කුණ්‍ය ගල් මොන හරි ක්‍රමයකින් ඒක කෙලින් කරලා ඊළඟට තෙල් ගල් වෙලා පදම් කරලා හොඳට උල් කරලා තමයි ඊතලයක් හදන්නේ. ඊතලේ හදලා ගත්තට පස්සේ ඒක කොයිතරම් ශක්තිමත්ද කියතොත් කොයිතරම් විශාල වැඩක් කරනවද කියතොත් අර දක්ෂ දුනුආයෙකුට අශ්ව ලෝමයක් විදින්න පුළුවන් මේ විදුලි කටන එළියෙන්. ඊතලේ මේ පින්නතුන් මේ උපමාව අහලා තියෙනනේ අඳුරෙහි අශ්වම විදිනට දුරදී විදුලිය පැහැවරදුනොත් වරදී කියලා විදිහට කියන්නේ ඒ විදිහේ ඒ වගේ එක දෙයක් තමයි නිර්වාණ අවබෝධය කරන්න ප්‍රඥා ශක්තිය දිනු කර ගැනීම එතන කියන්නේ ඉතින් සිත මේ ඔක්කොම කරන්නේ සිතෙන්නේ සිත අර විදිහට හීවඩුවෙක් ඊතලයක් ක්‍රමානුකූල උත්සාහයකින් පදම් කළා කෙලින් කළා තියුණු කළා ගන්නවා වගේ නුවණැත්තා තමන්ගේ සිත අර විදිහේ දුර්වලතාවය ඇති සිත ඍජු කරනවා කියලා හිමවදාලා ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට ප්‍රකාශ කරනවා තවත් උපමාවක් දක්වලා කන්දනං කපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධා යුසුකාරෝව තේජනං ඊළඟට කියන්නේ වාරිජෝව තලේ චිත්තෝ ඕක මොකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාරදීයන් පහතරේ ඉතත් උපමාවක් දෙන්නේ වාරිජෝව තලේ චිත්තෝ ඕක මොකත උබ්බතෝ මාළුවගේ නිවාසය ජලයයි අන්නේ ජලය නැමැති නිවාසයෙන් ගොඩ අරගෙන ගොඩබිමේ දමාපු මාළුවෙක් යම් ආකාරයකට ඒ අතට මේ අතට දඟලනවාද වාරියව තලීකිත ඕක මොකට උබ්බතෝ ඒ විදිහට පරිපණ්ඩ තිදං කිත්තං මාර දියං පහසෙන් මාර්යාගේ අර පුරුදු මාර්යාගේ රාජධානියෙන් ඉවත් වෙන්න උත්සාහ කරන අවස්ථාවේ මේ සිත හරියට අර දියෙන් ගොඩලු මතකුමෙන් මේ අත සැලෙනවා කියලා ඔන්න සිතේ தත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ගාථා දෙකෙන් ඒකට මේක මේ අපිට කීපාතකින්ම අපිට වටිනා සූත්‍ර දේශනාවක් මෙතන තියෙන්නේ. දැන් අර කථාන්තරයේ ආශ්‍රයෙන් අඩුපාඩු තව එකතු කරගන්න පුළුවන් මේ සාමාන්‍ය අභහස ධාතහවල පිළිසන දැක්ුවේ. දැන් කථාන්තරය ගැන හිතලා බැලුවත් දැන් අපි කලින් සඳහන් කළ ආකාරයට භාවනා යෝගියෙක් නැත්නම් යෝගාවචරයෙක් විසින් නිවන් දැකීමේ අදහස හොඳයි. ඒකේ ඒ ඕනකම හොඳයි. නමුත් ඒකට සුදුසු ආකාරයට සිත සකස් කරගත යුතුව තිබෙනවා. ඒකට ඕන කරන ඡන්දය දැන් කියන්නේ බලවත් ඡන්දයක් ඕන. දැන් ඉස්ලාම් ප්‍රධාන කාරණය ගුරුහරුකම් ඕන. ඒකටයි කල්යාණ මිත්‍රාශ්‍රය. ඊළඟට ඒකට ඕන කරන ඡන්දය කියලා කියන්නේ බලවත් ඕනෑකම. කෙනෙකු තුල ඇත්ත වශයෙන්ම බලවත් ඕනෑකමක් ඇති වෙන්නේ. දැන් අර මේ ගිය ස්වාමීන් වහන්සේ කල්ප හිතුවා මේ නිවන් දකින අදහා තියෙන ලොකු ශ්‍රද්ධාවකින් මහාන වුණු පමණින්ම Tamange හිතට මේ කෙලෙස් දලාගෙන ඉන්නේ නැහැ කියලා. එහෙම හිතලා තමයි අර සංවේගයටපත් වෙන්නේ. නමුත් මේක ධර්මතාවක් දැන් අපි කිව්වේ දැන් අර වාහනයක් ගැන කිව්වා වගේ අපි කල්පනා කරලා බලමු දැන් ඔය වාහනය සාමාන්‍යයෙන් නවත්තලා තියෙන ගෑරේජ් එකක තියෙනකොට ඒවට අනතුරු වෙන්නේ නැහැ. ඒ ගෑරේජ් එකක තියෙන වාහනයකට කවදාවත් ඔය වාහන අනතුරු කියන જાතියක් වෙන්නේ නැහැ. පාරට අරගත්තු හැටියේ ඉඳලා තමයි ඔන්න අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයා භාවනා කරන්න ඕන කියලා හිත හිතා ඉන්න කාලේදී මුකුත් අනතුරක් නැහැ. ඒකට බහැලා විවේකයට ගිය දවසට තමයි ඔන්න මාර පීඩන එන්නේ. අන්න ඒකයි පැත්තේ. ඒක ඒකද බලාපොරොත්තු විය යුත්තක්. ඒකට සුදානම් වෙලා යන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර විදිහට ගුරු ඇසුරක් තියෙන්න ඕන. ගෞරවයෙන් ඒ උපදෙස් පිළිපදින්න ඕන. ඊළඟට බලවත් ඡන්දයක් ඊළඟට තමන්ගේ සීලයෙන් සම්පූර්ණ වෙනවා. සීල සිල්වත් එහෙම නැත්නම් පසුතැවිලිය තියෙනවා. ඉතින් ඉඳ ගත්තාම අපෝ මම මෙහෙම මෙහෙම කළා කියනව නේද කියලා. ඒ විතර්ක ඒ පසුතැවිලි පිළිබඳව මේ පිළිසඳ ගන්නව භාවනා කරන කෙනෙකුට සිත සමාධිමත් කර ගැනීමට උත්සාහ කරන කෙනෙකු විසින් ඒ සමාධිය අවුරාලන නීවරණ ධර්ම පහක් පිළිබඳව දැනගෙන තිබෙන්න ඕන. કોઈ ආකාරයකින් නමුත් වචන වශයෙන් හෝ සාමාන්‍යයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන වචන වශයෙන් තිබෙන එක අපි සාමාන්‍යයෙන් සිංහලට නැගුවොත් කාමයන් පිළිබඳ නැත්නම් කාම සිතිවිලි ඊළඟට ද්වේෂ සිතිවිලි ඊළඟට නිදිමත අලස ගති ඊළඟට සීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ නොසන්සුන්තාවන් නොසන්සුන්තාව කියලා කියන්නේ අනාගතය පිළිබඳ නොසන්සුන් සිතිවිලි. ඒ වගේ පසුතැවිලි. අතීත දේවල් අතීතේ කරපු කීප දේවල් පිළිබඳ පසුතැවිලි. ඔය දෙක එකක් හැටියට දක්වන්නේ. ඒ දෙකෙන්ම නොසන්සුන්තාවල් ඇති වෙනවා. ඊළඟට පස් වෙනව දක්වන්නේ විචිකිච්ඡා කියලා කියන දෙගිඩියා. මේක හරි ආදෝ නොආදෝ කියලා විදිහට දෙගිඩියා. ඔය කාරණා වලින් හිත මුදා ගන්න තමයි යම් කිසි කෙනෙක් හිත තැන්පත් කරගන්නේ. සමාධිය කියලා කියන්නේ තැන්පත් බව. ඔන්න ඕවා. ඒක නැති කර ගැනීමට උපකාර වෙන අර කියාපු කාරණා. නැත්නම් සීලය විශේෂයෙන්ම සීලය අපිරිසුදු නම් ඒක නැත්තට අර විදිහට කුකුස් ඇති වෙනවා. Taman ඒ අතීතය පිළිබඳව ඒ හිතවිලි ගලාගෙන එනවා. මෙහෙම මෙහෙම කළා තියෙනව නේද කියලා. ඉතින් ඒක නිසා සීල සම්පන්න වෙන්න ඕන. ඊළඟට ඒ වගේම අර දස කතාවක් ඇසීමෙන් Taman තුල බලවත් මේ නිවන පිළිබඳ යම් කිසි අවබෝධයක්, යමන් මාර්ගය පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබන්න වගේම ඒවා තුලින් එකල එකල යුත් දේවල්, අල්පේක්ෂතාව, සන්තුෂ්ඨිතාව ආදී ගුණ ධර්ම පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබාගෙන ඒක අනුව හික්මෙන්නත් ඕන. ඊළඟට ආරද්ධ වීර්ය කියලා කියන්නේ දැඩි වීර්යයක් නේ පසුකට වීර්යයක් අදිෂ්ඨාන කරගෙන යන්න ඕන. ඊළඟට ඒ වගේම ප්‍රඥාව එන්නේ තැනට ඥානවන්ත ප්‍රඥාවන්ත බුද්ධලෙක් වෙන්න ඕන ඒ සිද්ධි කාරණා. ඒවා මුකුත් නොපතක විශේෂයෙන් මරබුදු පියාණන් වහන්සේගේ උපස්ථානය ගැන කිසිත් නොතකායම යාම තුලින් කෙනෙකුට භාවනාව සාර්ථක කරගන්න බෑ. ගුරු ඕලදැනට පිටුපෑව අවස්ථාවේ දිනුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ කතාවෙනුත් අපිට බොහොම ආදර්ශ ගන්න පුළුවන්. ඊළඟට මේ අනිකුත් කාරණා අපි හිතලා බලමු දැන් මේ කියාපු භාවනා හතර ගැන. ඒක පිළිබඳවත් කල්පනා කරලා බැලුවොත් දැන් බුදු පියාණන් වහන්සේ මෙතන මේ භාවනා හතර දෙන ආකාරයත් සමහර විට සමානුකූලයි කියලා හිතන්න පුළුවන්. බොහෝ විට බුදු පියාණන් වහන්සේගේ බොහෝ විට නෙවෙයි හැම විටම. කොතිම කියතත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක්ද මේක නැද්ද කියන එක තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි මේ කාරණාවල ගැළපීම කොහොමද කියලා බැලුවා. ඒ තරම් පුදුම විදිහට ගැළපෙන්නේ. පළවෙනි එක ළඟට දෙවෙනි, දෙවෙනි ළඟට තුන්වෙනි, තුන්වෙනි ළඟට හතරවෙනි, හතර ළඟට පහ ඒ විදිහට යනවා. දැනක් දක්වන්නේ මේ භාවනා වශයෙන් දක්වන කොටත් කලින්ම දක්වනවා සත්‍යයා තුල සාංශාරික සත්‍යයා තුල තිබෙන ප්‍රබලම මේ කිනුම් කවුරුද දන්නවනේ ප්‍රබලම සාංශාරික පුරුද්ද තමයි ඇල්ම ඇලීම රාගය. ඒක කොයි ආකාරයෙන් ගත්තත් සියුම් හෝ රළු හෝ දැඩි ඇලීම් තමයි ඇලීම් ස්වභාවයයි මේ සංසාරයේ තිබෙන්නේ. සංහාව කියලා කියන්නේ වෙන අර්ථයකින් ඕකමයි. ඒකට ඒකට ප්‍රතිකර්මය තමයි අසුභය. විශේෂයෙන්ම මේ ඇලීම් ඇති වෙන්නේ සමාජයේ ශරීරයට තියෙන ඇල්ම නිසා. ඒකට අසුභය වැඩිමින් කරන්නේ ශරීරයේ අසුභ ස්වභාවය. මොකක් නමුත් කමඨහනක් කෙස් ගන්නේ දත්තාදී දෙක තුන කොටස් වලින් යම් කිසි දෙයක් හෝ එන්න උද්දනාට ආදී මලමිනි පිළිබඳ යම් කිසි මේ ශාරීරික අසුභය පිළිබඳ මෙනෙහි කරන එකට අසුභ සංඥාව කියලා කියන්නේ. ඒ අසුභ සංඥාව වැඩි යුතුයි රාගය ප්‍රහාණය කිරීම සඳහා. ඊළඟට ඒ වගේම ඊළඟ එක තමයි ඒ එක පැත්තකින් ඇලීම අනිත් පැත්තෙන් තියෙන ගැටීම. ඇලීම සම්පූර්ණ නොවීම නිසා හෝ බොහෝ විට ඒ ගැටීම කියන එකත් ඒ පිටේ තියෙන විශාල බරපතල දුර්වලතාවක්. ඒකට ප්‍රතිකරණය තමයි මෛත්‍රී භාවනාව. ඒක මේ සින්නකට බොහොම පහසුවෙන් හිතා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට දැන් මේ සිත සකස් කර ගැනීම, සිත ඍජු කර ගැනීමනේ මේ කතාව. දැන් සිත කුටිල වංක වෙලා යන්නේ ඔන්න ඔය චපල වෙන්නේ ඔන්න ඔය දෙක අතරේ ප්‍රධාන වශයෙන්. නමුත් එතනින් වැඩ ඉවර නැහැ. ඊළඟට තියෙන්නේ එහෙම ඉවත් කරත් අපි හිතමු දැන් පංචකාම දැන් සාමාන්‍යයෙන් අපි පංචකාම සම්පත්තිය ගැන කතා කරනවා. පංචකාමය කියලා කියන්නේ මේ බාහිර ඉන්ද්‍රියන් පහ. ඇසකන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් පහෙන් එන අරමුණු. මේවා නිසායි අපේ හිත කැළඹෙන්නේ කියන එකයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. ඒක නිසා මේ සමහර කෙනෙක් හිතනවා දැන් ඉතින් මේ වයින් ඇහත් වහගෙන කනත් වහගෙන අනිත් ඒවාත් ඒ කොමන් පුළුවන් තරම් වහගෙන විවේක තැනකට ගියොත් මට පුළුවන් නිවන් දකින්න කියලා. ඒක වැරදි අදහසක්. මොකද මේ පස් ඉන්ද්‍රියයන් පහෙන් ගත්තු අරමුණු ඔක්කොම දැන් මේ පින්දුතුන් දන්නවා මේ ඉදිරිපිට තියෙන යන්ත්‍ර වගේ දැන් මේ කාලේ නොයෙකුත් යන්ත්‍ර පහළ වෙනවා, සතු වෙනවා. ඒවා වගේ දෙයක් තමයි මේ අපේ විඤ්ඤාණය කියන එකක්. අතීත සංසාරයේ ගත්තු ඒ සංසාරික පුරුදු රාශි ඔක්කොම මේ විඤ්ඤාණය තැන්පත් වෙලා තිබෙනවා. ඇලුම් ගැටුම් ඊළඟට ඒ වගේම ඔය පංචේන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු යම්කිසි ආකාරයකින් මේවා සිතේ තැන්පත් වෙනවා. මේ පහ වටේට ඉඳගෙන ඔක්කොම ඒ දූතය ගෙනල්ලා හිතේ තැන්පත් කරනවා. ඉතින් ඒ හිතේ තැන්පත් ඒවා මතුවෙන්නේ අන්න අර අවස්ථාවේදී ගිහිල්ලා තනිව ඉඳගත්තට පස්සේ ඇහැට රූපයක් කියන්නේ නැහැ කනට ශබ්දයක් කියන්නේ නැහැ මේ ඔක්කොගෙම මාරක් කියලා නම් හිත ඇතුලෙන් පැන නගිනවා අර සාංකාරික වශයෙන් චරිතානුකූලව ඒ වගේම කර්මානුකූලව මේ විඥානය තුලින් මතුවෙන නානාවිද කෙලෙස් විතර්ක. අන්නේ ඒවට තමයි මේ මේ මේ ගියාමුදුර යට උනේ. ඉතින් ඔන්න ඒ සත්‍යයයි දැන් තිබෙන්නේ. ඒකට ඒකට ප්‍රතිකර්මය තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට දෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය කියන එක ඊටාම සියුම් භාවනාවක්. ඒක අපි සාමාන්‍ය උපමාවකට කිව්වොත් දැන් භාවනා කර්මස්ථාන කොටිකුත් තිබෙනවා. නමුත් ආනාපාන සති භාවනාව තමයි ඒ අපිට කියන්න පුළුවන් ඒක රජමාවත වගේ. මොකද හැම බුදුවරයෙක්ම බුදු බව ලැබුවේ ආනාපාන සති භාවනාවෙන්. කල්පනා කරලා බැලුවත් තමන්ට තේරෙනවා කොයි අනිකුත් අතුරු අසුබ භාවනාවකින් හෝ මෛත්‍රී භාවනාවකින් හෝ සිත තැන්පත් කරගත්තු අවස්ථාවේ හරියටම තමන්ගේ ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව નિરાයාසින්ම තමන්ගේ සතිය ඉරඹෙන්නේ ආනාපාන සති කියලා කියන්නේ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් පිළිබඳව සිහිය ඒක සිහිය සාමාන්‍ය යෙදෙන්නේ නැහැ අපි හුස්ම ගන්න බවවත් මතක නැහැ බොහෝ දිනාට මේක මේ සදාකාලික ක්‍රියාකරන යන්ත්‍රයක් කියලා හිතන්නේ මේකට යටින් තිබෙන මේ පණකෙන්ද උඩයි මේ ඔක්කොම රඳාපවතින කියන එකත් සාමාන්‍ය ලෝකයට අමතකයි නමුත් අන්නර විදිහට මේ බරපතල ක්ලේශ දෙක රාගයක් ද්වේෂයක් මට්ටු කරනවා අසුභ භාවනාවෙනුත්මයි කියනොත් එහෙම කරගත්තට පස්සේ ඔන්න ආනාපාන සතිය බොහොම පහසුයි. ඉතින් හැබැයි ආනාපාන සතිය මෙතන කියලා දෙන විතර්ක කපාහරින්. සමහර යෝගාවචරයන් කියනවා මේ බුදු පියාණන් වහන්සේ මෙහෙම කිව්වට මොකද විතර්ක කපාහරින්න කියලා මෙන්න ආනාපානේ භාවනාවට ඉඳගත්tාම තමයි මේ විතර්ක බලාගෙන ඉන්නේ. ඒක අහන්න දෙයක් නෑ. දැන් ලෙඩක් මතුවෙන්නේ ලෙඩට බෙහෙත් කරන්න ගත්තාමයි සමහර විට ලෙඩේ ඇතුලේ තියෙන ලෙඩේ. ඉතින් ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට ඕන බෙහෙත් තිබෙන්න ඕන. අන්න ওই විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ආනාපාන සතිය එතන තියෙන්නේ ලෙඩේ නොතිබුණා නෙවෙයි. තිබෙන ලෙඩේ මතු වුණා. සමහර විද්දු එහෙමනේ කරන්නේ ලෙඩේ මතු කරලා ගන්න. ඉතල දෙන හොඳට වීරයක කසාය. රකරි දීලා ලෙඩේ මතු කරලා තමයි ඊළාට ලෙඩේට ඕන රසායනය දෙන්නේ. ඒ වගේ අර විරේක කරනවා අර විදියට නමුත් ඔන්න යටින් එනවා අර විතර්ක සමූහය විතර්ක සමුදායන කොයිතරම් බල සම්පන්නද කියන එක දැන් මේ මේ සාවිනාංශේ මුළු හවසම උත්සාහ කරන්නේ නැති අර ලස්සන රමණීය අඹ ගහ යට ඉඳගෙන හොඳ හැටි පරියන්තෙන් ඉඳගෙන බෑ හිත එකඟ කරගන්න බැරිම තැනයි ගියේ. ඒ තරම් බලගතුයි මේ විතර්ක වේගය. ඕක තමයි මහා පුදුම විදියේ මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක ටිකයි මේ විතර්ක සමූහයයි මේක හිත තුලින් එනවා පරමාණු රූපෝ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව මේවට උපකාර වෙනවා. මේවා කපා හරින උපකාර වෙනවා. ආනාපාන සතිය තුලින් අරවා ඒක එක මට්ටම් වලින් තමයි අවබෝධ වෙනවා. දෙඩේ ඒ මට්ටම් මතුවෙනකොට තමයි ඒකට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදිහ ඇතුලින් පින් එන විතර්ක. මේවා තුලින් අන්තිමට හිත විසිරෙනකොට මේ තැනත්තට අවබෝධ වෙනවා. දැන් අපි අනිත්‍ය සංඥාව ඔන්න ඊළඟ හතර වෙනි බුදු පියාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන කියන්නේ මොකද කියන එකත් අපි තේරුම් ගන්නවා. ඒක ටිකක් ගැඹුරු අදහසක්. දැන් අපි කිව්වා මේ ටික තේරුණා නම් මේ පින්නතුන්ට රාගය, ද්වේෂය ඒ දෙකට ප්‍රතිකර්ම යොදලා ආනාපාන සතිය තුලින් ළඩේ මතු කරගත්තා. ඒ කියන්නේ විතර්කයි දැන් මට තියෙන්නේ දැන් විතර්ක එක්ක. විතර්ක කියලා කියන්නේ මොකද්ද? අර ඉන්ද්‍රිය පහෙන් මේ තාක් සංසාරයේ මේ ජීවිතේදී අද ඊයේ හෝ ඒවා අතීතේ හෝ ඒවා ගත්තු අරමුණු. මේ හිතේ තැන්පත් වෙලා තිබෙනවා ඒවා මතුවෙලා මේ යෝගියාට කරදර කරනවා. ඉතින් ඒවා ඒ මතුවෙන අවස්ථාවල් වලදී මේ තැනත්තට මේවා එක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒකට ඒ ආතාපියෝ සංවරති සති මාර බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ මුල් ගාථාවල කුද්ධා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනස උප්පිලාව ආදී වශයෙන් ප්‍රකාශ කළේ කුඩා විතර්ක බොහොම පොඩි දේවල් ලොකු දේවල් නෙවෙයි. සමහර විට අවුරුදු ගායකට කලින් කවුරු හරි ගියාපු වචනයක්. ඉතින් ඒක උඩ මම සමහරට දේශයක්. එහෙම නැත්නම් අවුරුදු ගණනාවට කලින් යන්තම් කොහෙදි හරි දැක රූපයක්. ඕක උඩ විතක් එනවා. ඒක ඉවත් කරගන්න බැරි තරමට කඩාගෙන එනවා. ඔන්න විවිධ තත්ත්වයක් යෝගාවචරිකට අත්දකින්න ලැබෙනවා. ඉතින් ඔබඳු අවස්ථාවල් වල ඔන්න පේනවා මේ විචාරක කොයිතරම් බරපතල බාධකයක්ද බාධා මේ භාවනාවට කියලා. මේවා කපා හරින්න ශක්තිමත් වෙන්න ඕන. ඉතින් උදා විචාරක සුළු විචාරක ඕවා හිත ඇතුළෙන්ම ඇවිල්ලා සිත ඉල්පවනවා. උලුප්පනවා. මේවා සංවර කරන්නේ කොහොමද? ආතාපිය කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඉඳ නොදී. ඒකට උපකාර වෙන්නේ කර්මස්ථාන අරමුණයි. දැන් මේ පිනකින් ගන්නවා දැන් හරකෙක් ගෑම් පැසෙන කාලේ කෙනෙක් හරකෙක් බඳින්නේ ඒ අර ගොයම් වලට ඇදෙන එක වළක්වන්නයි. ඒ හරකත් පුළුවන් තරම් උත්සාහ කරන ගොයමට ඇදෙන්න බෑ. ආයිත් එනවා කණු පස්සේ දැරිම තැන කණු වලංගය ඇවිදලා ලගිනවා. අන්න ඒ වගේ සිත කමතහනක බැඳීමේ වටිනාකම ඒකයි. යම්කිසි කමතහනකට සාපේක්ෂකවයි කමතහනක් අල්ලගත්තාම තමයි එයින් පිට යනවා කියන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත හිත ඔහේ යන හැටි බලාගෙන ඉතින් පමණකින් මේ සිත තන්පත් කර ගන්න පුළුවන් කියලා. ඒක හරියන්නේ නැහැ. ඒ කුරු ගණෙක් දුවනකොට ඒකත් එක දුවලා හවදාවත් බෑ මේක මේක කරන්න. ඒ වෙනුවට කරන්න ඕනේ යම් කිසි කමටහනක් දෙන්න ඕන කනුවක බඳින්න ඕන. බැඳට පස්සේ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් සමන වීරියෙන් යුක්තව සිහියෙන් යුක්තව සතියෙන් උපකාර වෙන සති සම්පජඤ්ඤය කියන වචන දෙක. සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි. මේ දෙක යොදලා ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන් පුළුවන් ඉක්මනින් ආයිත්තර කනුව ළඟට ගේනවා කමටහනට ගේනවා. ඉත ඈතට යන්න නොදී ඒක ඈතට යන්න දුන්නොත් දන්නේම නැතුව Taman ඉන්නේ කොහෙදවත් මතක නැති තත්යකටපත් වෙනවා. ඔක විතර්කවල ස්වභාවයයි. ඒක නිසා තමයි දැන් මේ පිටුතුන් දන්නවා දැන් ඔය මේ සිත සිතේ ස්වභාවය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට දැන් යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවා, පැවරෙනවා. ඒක අනුව වේදනාවක් එනවා. ඒ වේදනාව සමන්ට සම්පසප්ප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් පුළුවන් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් නම් නොදැනෙන තරමයි. ඒක ගැන සාමාන්‍ය උපේක්ෂාවයි කියන්නේ අඥාන උපේක්ෂාවයි. බොහෝ විට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක්. ওই දෙක අනුව ඊළාට යම්කිසි සංඥාවක් ගන්නවා. යම්කිසි සංඥාවක් ගන්නවා හොඳ හෝ නරක හෝ විදිහට ඒ යම්කිසි සංඥාවක් ගන්නවා. ඒ සංඥාව උඩයි ඔන්න විතර්ක ගොඩ නැගෙන්නේ. ඒ විතර්ක වලට යට වුණාට පස්සේ සිද්ධ වෙන දෙයක් තියෙනවා ඒකට කියන්න පුළුවන් ප්‍රපංචය කියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා ඒව ලියලා යෑම නිසා අන්තිමට අඳුන් මහා පුදුම මෝහණයකටපත් වෙනවා. බරපතල මෝහණයකටපත් වෙන විතක්ක තුලම ඒ අතර මේ අතර හැසිරෙන අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහෙදවත් නොදන්න තරමට. මොන අවස්ථාවල මේ ධර්මයේ දක්වලා තිබෙනවා යම් වේදේති සංසංජානාති යමක් නිදීද ඒ හඳුනාගන්නේ යම් සංජානාති සං විතක්කේති හඳුනා ගන්න දේ පිළිබඳවයි විතක්ක සිටිවිලි පවත්වන්නේ යම් විතක්කේති සංකප්පංචේති යමක් ඒ පිළිබඳව විතර්ක කරනවා නම් ඒ තැනත්තා ඒක පිළිබඳව ප්‍රපංචයටපත් වෙනවා තමන්ටම ඒ මුලක් අදක් තෝරගන්න අදක් මුලක් තෝරගන්න බැරි විදිහේ මහා වැල්වටාරම් සිටිවිලි රාශියකට යට වෙලා අන්තිමට ඒ සිටිවිලි වලටම Taman හදාගත්තු සිටිවිලි වලටම යට වෙලා Taman ආපු පරමාර්ථයත් අමතක වෙනවා. ඔන්න විදිහට සත්‍යයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? අන්න අර අයෝනිසෝ මනසිකාරය නිසා. අන්න එතෙන්දී අපිට අර බුදු පියාණන් වහන්සේ වදාළ යෝනිසෝ මනසිකාර කියන වචනේ තේරුම වැදගත් වෙනවා. දැන් මෙනෙහි කිරීම කියන එක මනසිකාරය කියන එක සාමාන්‍ය ලෝකයා කවුරුත් දන්නවා. මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ සිත්වල. මොකක් හරි මෙනෙහි කරනවා මනසට සිතට නගා ගන්නවා මේ මෙනෙහි කිරීම සාමාන්‍ය ලෝකයා කරන්නේ අයෝනිසෝ පරණ පොත්වල කියන්නේ නුනුවණින් කියලා. එහෙම නැත්නම් අඥාන විදියට අපි මේ කාලේ හැටියට තේරුම් ගන්න පුළුවන් අනිසි මෙනෙහි කිරීම, අඥාන මෙනෙහි කිරීම. ඒක වැරදි මෙනෙහි කිරීම. ඒක කෙලෙස් වලට සුදු දෙන විදියට. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. තවත් ගැඹුරින් කල්පනා කරලා බලුවොත් යෝනිසෝ කියලා කියන්නේ විතර්කයක් සිටිවිල්ලක් ඇති වෙන මුල් තැනටම හිත යොදලා ලෙඩක් හටගන්න නිදාණයටම හිත යොමු කරලා බෙහෙත් කිරීම වගේ සිතිවිලි පැන නගින මුල තැනටම හිත යොදලා යොමු කරලා මෙනෙහි කිරීම. ඒක තමයි භාවනාවේ යෝගියා කළ යුතු වෙන කිරීම යෝනිසෝ මනසිකාරය. දැන් මෙතනත් ඒකයි අර ඈතට යන්න නොදී ස්පර්ශය ආවා ඊට ඈතට යන්න නොදී ඒක වේදනාවට වේදනාවට ඉඩ දුන්නේ හැටිය ඊළඟට ඒක අනුව සංඥාවල් එනවා. සංඥාවල් ආව හැටිය ඒ සංඥා පෝරුව අනුව ගිහිල්ලා විතර්ක සිතිවිලි හිතේ ගොඩ නගා ගන්නවා. ඒ විචාරක වලට යටවීම තමයි ප්‍රපංචය කියලා කියන උන්න විදිය තත්වයක් මේ ලෝකේ සාමාන්‍ය මේක තුලයි මුළු මහත් සංසාරයේ තිබෙන්නේ මේ සිතිවිලි. හිතෙන්මයි මේ සංසාරේ මවන්නේ. හිතෙන්මයි සංසාරයෙන් මිදෙන්නේ. එතකොට මෙන්න මේ මේක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අනිත්‍ය සංඥාව. අත්‍යවශ්‍යයෙන් අනිත්‍ය සංඥාව කියන එක සාමාන්‍ය ලෝකයේ හැම කෙනාටම හිතා ගන්න පුළුවන්. මේ අනිත්‍ය සංඥාව කියන එක එදිනදා ජීවිතේ නම් අපි කවුරුත් දකිනවා. ඔන්න මොකක් හරි තිබුණා ඒක දිලාපත් වුණා. එක්ක රළු පැත්ත, ඕලාරික පැත්ත අනිත්‍ය සංඥාව. ගැඹුරුම පැත්තෙන් අනිත්‍ය සංඥාව මතුවෙන්නේ සිතිවිලි වල. සිතිවිලි වල අනිත්‍ය ස්වභාවය දැකීමයි. මේ සිතිවිලි දැන් අපි මගේ මගේ හිතවිලි කියලා ගන්න එක පවා මේ විදිහට මෙහෙම විසිරෙනවා නේද? එහෙම නැත්නම් අතීතයේ මේ කෙලෙස් මේවා බලපෑම් නිසා මෙහෙම හිත විසිරෙනවා නේද කියන ඒ විසිරෙන ස්වභාවය ගැන යම්කිසි අවබෝධයක් ලබනවා. අර ශික්ෂණය තුලින්ම. අර ශික්ෂණය කරනවා. ශික්ෂණය කරන්නේ සමාධිය සිත තැන්පත් කරගන්න. නමුත් තැන්පත් සිතට වැටෙන්නේ යථා භූත වශයෙන් වැටෙන්නේ මේ සිතේ ස්වභාවය. මේ එක හිතක් නෙවෙයි. මම කියලා කියන්න දෙයක් නෑ මෙතන. එක එක හිතවිලි එනවා. එක මොහොතකට මේ මොහොතකට ඇති වෙන සිතවිලි මේක අපි දැඩිව උපාදාන වශයෙන් අල්ල ගැනීම නිසායි මේ ඔක්කොම සංසාරයක් නැවෙන්නේ. පැවැත්මක් ඇති වෙන්නේ කියන අවබෝධය වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අනිත්‍ය සංඥාව ඇති තැනැත්තාට අනාත්ම සංඥාව පිහිටනවායි. අනාත්ම සංඥාව ඇත්තේ මේ අස්මිමාන කියලා කියන වෙමි කියලා කියන සියුම් මානය ඉවත් කරලා විතු දැනීම උතුම් අමා මහ නිවනින් සැනසෙනවයි කියලා වදාළේ ඒකයි. මොකද අර හිතේ වික්ෂිප්ත වෙන විසිරෙන ස්වභාවය මෙතන මමයි කියලා ගන්න මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ කියන අවබෝධය එනවා මේ සිතිවිලි එනවා එන එන එක ඒ තැන්වල ලක්ෂණ ලොක් කරන අතරේම Tamanට අවබෝධයකුත් වෙනවා මෙතන මමයි කියලා අල්ලන්න දෙයක් නැහැ මගේ කියලා ගන්න දෙයක් නැහැ දැන් මමයි කියලා අල්ලගත්තු සිතිවිල්ල තව මොහොතකින් ඉවර වෙනවා හැටිල යනවා ඉතින් මේක නිසාම තමයි දෙවියන් ඒ ටික කෙරෙන්නේ ඒ ටික අවබෝධ වෙන්නේ අර සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. සිහිය සහ දැනුවත් බව, සිහිය නිවන කියන එක හොඳට යෙදුණු අවස්ථාවේදී. ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම සමාධියක් එක බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා. සමාධි භාවනා හතරක් දක්වන තැන අපි අදාළ දෙවි පමණක් කියමු. එක සමාධි භාවනාවක් මොකද්ද? මේ මහණෙනි සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම සඳහා උපකාර වන සමාධි භාවනාවක් තිබෙනවා. මොකද්ද මේ සමාධි භාවනාව? ඒක දක්වන්නේ ඔන්න යම් කිසි විචයකට දැනුවත්වම වේදනාවන් හටගන්නවා. දැනුවත්වම ඒවා පවතිනවා, දැනුවත්වම ඒවා නැති වී යනවා. ඒ වගේම දැනුවත්වම සංඥාවල් ඇති වෙනවා, දැනුවත්වම ඒවා පවතිනවා, දැනුවත්වම ඒවා නැති වී යනවා. ඒ වගේම දැනුවත්වම විතර්ක සිටිවිලි ඇති වෙන පැන නගිනවා, දැනුවත්වම පවතිනවා, දැනුවත්වම නැති යනවා. මේක තුල තියෙන ධර්මතාව මොකක්ද? අර වචන තුනටයි එන්නේ. ඇතිවීම, පැවතීම, නැතිවීම. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අපි කෙටියෙන් ගත්තොත් ඇතිවීමයි නැතිවීමයි දෙක පමණයි තියෙන්නේ නමුත් අර පැවතීම කියලා කියන්නේ අන්න අර උපාදානය අල්ල ගැනීම ඒ අවස්ථාව තුල ඒ තුල ඒක පවතිනවා ඒක තුල කෙනෙක් පවතිනවා ඉතින් ඔන්න එච්චරයි ලෝකයේ තිබෙන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක හොඳට ගැඹුරින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් ද්‍රව්‍ය ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් අතර වෙනස බොහෝ දෙනාට අවබෝධ කරගන්න අමාරුයි මේවා දි รา පත් වෙන දි รา පත් වීම සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නැහැ මේක අහක දාන දවසට කුණුකොරට දාන දවසට තමයි මේක දැන් වැඩක් නැහැ කියලා මේක ඉවරයි වැඩක් ගන්න බෑ කියලා ඉවත් කරන්නේ. නමුත් ඒ විදිහේ ද්‍රව්‍ය ලෝකයේ ඇතීම් නැතිීම් කියන එක එහෙම නැත්නම් අනිත්‍යතාවය ඒක ඉතාමත් ඕලාරික රළු මට්ටමක්. සියුම් වශයෙන්ම මේ අනිත්‍යතාවය ඇතිවෙන්නේ අන්න අර විදිහට මේ සිතිවිලි. මේවා එනවා, පවතිනවා, නැතිලා යනවා. මේවා තමන්ගේ අර ආනාපානයෙන් සංපත් වුණු සිතට වැටෙන්න පටන් ගන්නවා. ඒ කමඨාන උත්සාහ කරන්නේ ආනාපානය ගැටෙන තැන සතිය රඳව ගන්නයි. නමුත් ඒ අතරේ අර හිතවිලි එනවා. ඒ අතීතයේ ගත්ත හිතවිලි ඕ යම් යම් දේවල් ඒවා එනවා. ඒවා මතු කරන්නත් සිද්ධ වෙනවා. ওই தත්ත්වයයි මේ මේ හිතේ තියෙන කියන අවබෝධය තුළින් තමයි අන්තිමට මේ විඥානයක් මේක ආත්මයක් කියලා ගන්න දෙයක් නෑ. රූපේ ආත්මයක් නැති බව මේවා දි รา පත් වෙනකොට අපිට සාමාන්‍යයෙන් පහසුවෙන් ගන්න පුළුවන්. වේදනාවක් එක වේදනාවක් වෙනවා තව වේදනාවක් වෙනවා විදිහට ඒකත් තව ටිකක් හරි අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංඥාව තවත් ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න පුළුවන්. සංස්කාර කියලා කියන චේතනාවල් වල පිළිබඳ අනිත්‍යතාවත් ඒකත් කරමක් හරි අමාරුවෙන්. නමුත් විඥානය කියලා කියන මහා මායාව ලොකුම මායාව මේ ලෝකේ සත්‍ය බුදු පියාණන් වහන්සේත් මායාවකට උපමා කළේ මේ විඥානය එකයි. අන්න ඒක සමන්ම අත්දැකිය යුතු දෙයක්. ඒකට මාර්ගයයි මේ බුදු පියාණන් වහන්සේ මේ කමඨහන් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමෙන් මෙතන දක්වලා තිබෙන්නේ. ඒකට අන්නේ ආශ්‍රයෙන් මේ පින්න කුඩක් හිතා ගන්න පුළුවන් අපි මේ මේ යෝගාවචර ජීවිතයට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒකට බහින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ලේසි වැඩක් කියලා හිතන්න නරකයි මේක ලේසි කරලා හිතාගත්තොත් ඉක්මනින්ම ඒක ගැන කලකිරිනවා මේකේ අමාරු වැඩක් කියලා දැනගෙන ඒකට හිත සකස් කරගෙන ලොකු වීරියක් වඩාගෙන මේ වැඩේට බහින්න ඕනේ. එහෙම නැත්නම් කරන්නේ මොකද්ද? එක ගුරුවරයාට දොස් කියනවා, භාවනාවට දොස් කියනවා. දැන් මේ වාහන අනතුරු සිදු වුණු පමණින් කෙනෙක් වාහන එළවීම නතර කරනවද නැහැ. ඒ වාහන අනතුරට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර විට ඒ රිය දුරාගේ නොදැනුවත්කම වෙනත් පුළුවන්. අන්න ඒ විදිහට භාවනාවෙන් ඇතම් කෙනෙක් මානසික පීඩන වලට නොයෙකුත් දේවල්ට පත් වෙනවා කියලා දැන් සමහර අය මේ කාලේ භාවනාව මේ හිත වික්ෂිප්ත කර ගැනීමට ලේසි මාර්ගයක් හැටියට හිතන එක වැරදි අදහසක්. අන්න මේ ගියාමුදුරු වගේ ඉක්මන් වෙච්ච කට්ටියයි එහෙම. එහෙම කරන්නේ හිතන්නේ ඒ විදිහ තත්වයකටපත් වෙන්නේ. නුවණැති පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දීපු අර උපදෙස් සිහිපත් කරගෙන හිත සකස් කරගෙන ඒකට උපකාර වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගුරු ඇසුර. බුදු පියාණන් වහන්සේ අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට ලෝකයේ අසහාය කල්යාණ මිත්‍රයා ඒකට බුදු පියාණන් වහන්සේ නැති වුණාට පස්සේ එහෙම නැත්නම් උන්වහන්සේ වැඩ ඉන්න කාලේ පවා උන්වහන්සේගේ සාරිපුත් සාන්නාසේ මුගලන් මහරහතන් වහන්සේලා හරියට අර සංඝ පිරිසට මව්පියන් වගේ කියලා කියනවා. ඒ තරමට අර ඒ සංඝයා වහන්සේලා සෝවාන් තත්ත්වයේ ඉඳලා රහත් තත්ත්වයේ දක්වා ගෙනාමට ඒ උන්වහන්සේලා දෙනවා බුදු පියාණන් වහන්සේනේ. ඊළඟට ආසු මහා ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟට ඒ අනුව සිටි අනිකුත් තේ ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ ශක්තිය කියනවා. ඊළඟට උන්වහන්සේලා නැති වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය පවතින තාක්කල් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් මේ භාවනා මාර්ගයේ ගමන් කළා යම් සිදිනුවක් ලබාගෙන තිබෙනවා නම් ඒවා පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම් අන්න ඒ දැනත්තයි කල්යාණ මිත්‍යා ගුරුවරයා. එයාගේ ඒ බසට සීකරුව අවස්ථානුකූලව ඒ පියවරක් ගන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට ඕනේ නිහතමානීත්වය තිබෙන්න ඕනේ. ඊළඟට අනිකුත් කාරණා තමයි අර සීලය සාදී අර ධර්ම ශ්‍රවණ ආදීන් සිත ශක්තිමත් කර ගැනීම, බලවත් ඡන්දයක් ඇති කර ගැනීම, ඕනෑකමක් ඇති කර ගැනීම, ඊළඟ වීරිය දැරීම, ඥානවන්තව නුවණැතිව හිත යෙදීම, ප්‍රඥාව ඔන්න විදි කාරණා උපකාර වෙනවා. ඊළඟට ඒ වගේම තමයි අර කියපු භාවනා මාර්ගයක්. ඒක කලනම් කරගන්න නැතුව, අවුල් කරගන්නේ නැතුව ඒ භාවනා මාර්ගයට පිවිසෙන්න ඕන. පළමුවෙන් කළ යුතු දේ පසුව කරන්න නරකයි. පසුව කළ යුතු දේ පළමුවෙන් කරන්න නරකයි. ඇතම් කෙනෙක් ආනාපාන සතිය සාමත්ම වටිනා භාවනාවක් කියලා ඒකට බහිනවා. නමුත් ඒකට සූදානම් නැහැ. ඉතින් ඊළඟට දොස් කියන බුදු පියාණන් වහන්සේ මේ විතර්ක කපා හැරීමට ආනාපාන සතිය භාවනා කරන්න කිව්වට කොහොමද මට නම් මේක කරන්න යනකොට විතර්කමයි එන්නේ කියලා සමහරු බුද්ධ දේශනාවටත් දොස් කියනවා. මොකද මේ හේතුව? අන්න අර කලින් රළු මට්ටමේ දැන් මේ පින්නතුන් දන්නවා වඩුවෙක් වුණත් එක පාරටම ඒ යතු කැට යොදන හැටි ඉතල බලන්න ඉස්සෙල්ලාම යොදන්නේ අර යතු කැටේ අර ඕලාරික කළු කොටස් කපා හැරීමට. ඒ ටික කළා යතු කැටේට තට්ටු කළා හරි වෙන යතු කැටයක් හරි අරගෙන ඊළඟ එකට කරා. ඊළඟට ඊළඟ යතු කැටේ ගන්න. කොයි දෙයක් මේ හිත පිළිබඳවත් කියන්නේ. හිතේ තියෙන රළු මට්ටම් තියෙන සියුම් මට්ටම් තියෙනවා. ඉතින් රළු මට්ටම් නැති කරන්නේ අන රළු දෙයකින්. ඒක උපකාර වෙනවා. ඇතම් කෙනෙක් බය වෙනවා. ගිහියන්ට අසුබ වාහන හොඳ නැහැ කියලා වන්තිකුත් වෙනවා. විහිෝ ඒවා පැවිදි හෝ ඒවා නිවන බලාපොරොත්තු වෙනවා නම් මේක උපකාර වෙනවා. මේ සමාජය ගැන හිතලා බැලුවත් මේ රාගා කියලා කෙලෙස් ගිහියන් පිළිබඳව හිතලා බැලුවත් කොයිතරම් මේවා පිළිබඳ නොදැනුකම් නිසාද මේ තරම් අපරාධ ඇති වෙන්නේ. ඒවා පිළිබඳ යම්කිසි සංවරයක් සංයමයක් තිබෙනවා නම් මේ සමාජයේ පවා එක්තරා විදිහක ඒකට අසන්සුන් ස්වභාවයකට නිදරක් පවා නිවසක් පවා සංයමයක් සංවරයක් තිබෙනවා. ඒ වගේ තමයි අනිත් එකත් ව්‍යාපාදී. ඉතින් ওই දෙක ඇලීම් ගැටීම් දෙක තුලයි මේ ලෝකයා බොහෝ විට ජීවත් වෙන්නේ. නමුත් ඒවත් මට්ටු කරාට පස්සේ තව ඉදිරියට යන්න කියන. ඔන්න එතන ඉඳලා තියන්නේ අර සියුම් යතු කැට උපම. ඒකයි එතන ගන්න තියෙන්නේ. ඒකයි අර කුද්දා විතක්කා සුකුමා විතක්කා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙන්නේ. හොඳට ගිහිල්ලා අඹ වණයක් දැක්ක පමණින් මම මෙතන ගිහිල්ලා භාවනා කරාම එකපාරටම නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇත්තට මහන්සියල කරගුවා මට පුළුවන් ඒක හවස් වරුවේම කරගන්න කියලා හිතාගෙන මේ ගියාම දුරුගියේ. නමුත් ඒ ඔක්කොමත් හරි. බොහොම රමණීය අවවනේ හොඳ සෙවන හොඳ ආසනේ ඔක්කොම හරි. නමුත් හිත ඉක්මව ගන්න බෑ. මොකද යටින් එනවා අර විතර්ක. ඒ කුණු කන්දල් ටික ඔක්කොම හරියට අර මේ වැස්සෙන් පස්සේ දොළ පාරක් දලාගෙන යනකොට ওই තියෙන කුණු කන්දල් ඔක්කොම ගලාගෙන යනවා වගේ බඳු අවස්ථාවකට පාව මුහුණ දෙන්න සිද්ධ වෙනවා නිවන් සඳහා උත්සාහ කරන යෝගාවචරය. ඒ බඳු අවස්ථාවල කලකිරෙන නරකයි. ඒක බලාපොරොත්තු වේතු දෙයක්. අර කුණු කන්දල් කොහෙන් හරි ගලාගෙන යන්න ඕන. දැන් මේ පින්තුන් දන්නවා විවේක කතාවක් ගත්තට පස්සේ ඒ ඒක ගැන මම ඉතින් විස්තර කියන්න ඕනේ නැහැ. ඉතින් විරේක කසායක් ගත්තට පස්සේ ඔන්න කියලා හිතෙනවා අපෙන් මෙහෙම නේද தත්ත්වය. මේ මගේ කුසේ මේ මම හිතාගෙන හිටියේ ශාරීරික தත්ත්වය මේක නේද? මේ ආහාර වල தත්ත්වය මේක නේද කියන ඔන්න හොඳට ඒ වගේ අවස්ථාවපත්යක් වෙනවා. අන්න ඒ වගේ තමයි ආනාපාන සතියට ඉඳගත්තට පස්සේ අර මුල් කාරණා ටික ඉෂ්ට කරලා ඔන්න ඒ අවස්ථාවේ මේ හිත ඇතුලෙන් එන මේ කුණු ධාරාව කුණු කන්දල් ධාරාව. නමුත් ඒවට ඒව තුලින් ශික්ෂණයක්ත් ලැබෙනවා. ඒ ශික්ෂණය තුලින් අවබෝධයක්ත් වෙනවා. මේක හික්මවන්න බැරි දෙයක්. නමුත් හික්මවන්නේ මොකටද? මේ අවබෝධය තියුණු කරගන්න. මේක මහ පුදුම. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතාලම ගැඹුරු කාරණයක් මෙතන තියෙන්නේ. මේක දෙපාන්ත වශයෙන් ගත්තොත් දිනුවක් නැහැ. බුදු පියාණන් වහන්සේ මේ වෙන කිසිම කෙනෙකුට වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට බැරුව තිබුණ මේ සංසාරයෙන් මිදීම පිළිබඳ ප්‍රශ්නයට ගැටලුවට විසඳුම ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදාව තුළින්. සිතේ තැන්පත් කර ගැනීමක් අවශ්‍යයි මූලිකව. සිත එක්තැන් කර ගැනීමක් අවශ්‍යයි. එක්තැන් කර ගැනීම කිව්වට මේක එකක් නොවේ. එක්තැන් කරගත්තු අවස්ථාවේ තේරෙනවා මේක විසිරෙන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා විසිරෙනවා අතීතයේ මේ එකතු කරගත්තු මේ කර්ම චරිතා මේ වාසනා ගුණ ආදී වශයෙන් දක්වන নানা ආකාර චරිතානුකූල වෙන පුරුදු ආදී නිසා මේක සිදිය සිටිවිලේ වගේ විචාර පැන නගිනවා ඒවෙන් අධෛර්ය වෙන්නේ නැහැ නමුත් ඒක තුලින් අන්තිමට කරන්නේ මොකද්ද? මෙතන අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගත්තු තැන මායя. අල්ලගත්තු තැන තමයි මම ඉන්නේ. අල්ලගත්තු තැන තමයි මේ ඔක්කොම කරදරේ කියලා. අන්න ඊළඟට දකින්නවා යථා භූත වශයෙන් ඇත්ත ඇති සත්‍ය දකින්නවා. මේ සියල්ලම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ අනිත්‍ය දේ අල්ලගෙන සිටීම නිසා දුකටපත් වෙනවා. ඒ වගේම එතන මමයි මාගේ කියලා මගේ වශයෙන් පවත්වන්න බෑ. කිසිම දෙයක් කියන ඒ අවබෝධය එනවා. ඔන්න ඒ අවබෝධ ආපු අවස්ථාවේ තමයි යම් කිසි කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අස්මිමාන කියලා කියන අන්තිම කූඤ්ඤය ගලවන්නේ. දෙමි කියලා කියන කූඤ්ඤය තුලින් තමයි මේ මුළු මහත් ලෝකයම මනින්නේ. දෙමි කියලා දැන් මම කියලා කියන එක සාමාන්‍යයෙන් ඕලාරික රළු වශයෙන් මම කියන හැඟීම අපේ ඒකට තමයි දැන් සක්කාය දිට්ඨිය නැති කරනවා කියලා කියන්නේ. මම මාගේ කියලා ඒක නැති කරපම් පමණින්ම වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඊටාත්ම සියුම් මට්ටම තමයි දෙමි කියන එක. මම වෙමිත් නෙවෙයි වෙමි. ඔක ඊටාම සිවුම් මට්ටමකින් කියනවා හිතේ තන්පත් වෙලා ඕක හරියට දකින්න පුළුවන් වන්නේ අන්න අර විදිහේ හිතේ විසිරෙන ස්වභාවය හරි ආකාර ප්‍රත්‍යක්ෂ කරගෙන අර අල්ලා ගැනීම අතහැරී තැනයි. අල්ලාගත්තු තැන දැන් ස්පර්ශය වෙනකොට ඒක අල්ලාගැනීමෙන් තමයි වේදනාව වෙන්නේ. එතන අල්ලාගත්තාම සංඥාවට හැරෙනවා. සංඥා විතර්කයට හැරෙනවා. විතර්කයට හැරිලා විතර්කයේ අල්ලාගත්තු තැන ප්‍රපංචයෙන් එහාට ඉතින් අන්තිමට පිස්සන් කොටුවක් වගේ තත්ත්වයට හිතපත් වෙනවා. ඕක වළක්වන්න අයෝනිසෝ මනසිකාර කියලා කියන අර වැරදි ක්‍රමය එහා කොනේ ඉඳලා නේ පටන් ගන්න තියෙන්නේ මේ සටන පටන් ගන්න තින්නේ පර බුදු පියාණන් වහන්සේ ධම්මපදයේ මුල් ගාථාවෙන් ප්‍රකාශ කරන මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය විදිහට විදිහට මේක හැම එකක්ම සිතෙන්ම පැන නගිනවා කියන අවබෝධය හරියාකාරමතු වෙන්නේ අන්න අර කියාපු ඒ භාවනාවේ ගැඹුරු අවස්ථාවේදී අන්න ඒක නිසා මේ පිනතුන් කල්පනා කරනවා අද මේ වටිනා මේ පොයේ දවසේ අපි බුදු පියාණන් වහන්සේගේ චරිතය පමණක් හිතලා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි තේරුම් ගන්නවා. බුදු පියාණන් වහන්සේ හරියට අඳුනගන්නේ ඇත්ත වශයෙන්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙක්. එතෙක් අපි දකින්නේ රූප ටික විතරක් එහෙම නැත්නම් හිතවිලි වලින් මවාගත්තු බුදු කෙනෙක්. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දකින්න බලාපොරොත්තු වෙනවා නම් උන්වහන්සේ අඳුන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ කියපු මේ සත්‍ය අවබෝධ කරගන්න. එදාටයි බුදු පියාණන් වහන්සේ හරියට දකින්න වෙන්නේ. එදාටයි බුදු පියාණන් වහන්සේගේ පිළිබඳ ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන එක නිසා මේ පින්නතුන් අද මේ වටිනා දවසේ මේ ධර්ම ශ්‍රවණය පිළිබඳව අපි කලින් කියපු ආකාරයේ දස කතාවක් වලට අදාළ යන්නම් දේවල් කියවෙන්නේ නැති ඒවත් අපි බලාපොරොත්තු වෙනවා මේ මේ ජීවිතයේදීම මේ තවමත් පුළුවන් මේ ශාසනයෙන් වැඩ ගන්න. ඇතම් කෙනෙක් මේක මේ යල්පනපු දෙයක් හැටියට හිතනවා. නමුත් මේ එකම ගිනි තමයි මේ මේ බුද්ධ කාලෙත් දැන් කාලෙත් දැන්නේ නේ රාග, ද්වේෂ, මෝහ ගිනි. ඒකට මේ ගිනි වලට ගිනි නිවීමයි නිවන කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, වෙන 아무තු ලෝකයක් නෙවෙයි, 아무තු දිව්‍ය ලෝකයක් වගේ තැනක් නෙවෙයි නිවන කියන්නේ. ඇතම් කෙනෙක් එහෙමත් හිතනවා. නිවීමයි. එතකොට මෙතන සංසාරයේ තියෙන දැවීමයි. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිවීමයි. සංසාරයේ තියෙන්නේ පැවැත්මයි. සංසාර පැවැත්ම. මේ පැවැත්ම දුකක් බව තේරුම් අරගෙන මේ කියන නැවැත්ම ඉදිරිපත් කර ගැනීමයි. ඒකයි අපි අදුවේ සංසාර වටවලල්ලේ නිවසට පැනීම. සංසාර වටවලල්ලේ කරකැවීමයි සංසරණය. ඒ නිවතට පැනීමයි නිස්සරණය. මාර්යාගේ රාජධානිය ඒ නිදීමයි මේ නිවන කියලා කියන්නේ අනිත් පැත්තෙන් කෙලෙස් වශයෙන් කරකෝ කන්නේ කියන ඒ தත්ත්වය තමන්ගේ ජීවිතයේ පරමාර්ථය හැටියට කියන්නේ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මේ ශාසනය අවසාන භාගයේ මේක තව තව සමහර විට පරම්පරා කීපයක් යනකොට ඇත්ත වශයෙන් මේ ධර්මයෙන් වැඩ ගන්න බැරි වෙන තත්වයකට එන්නේ මක් නිසාද ගුරු ඇසුර නැති වෙනවා මේ නිවන් මඟ ගමනට උපදෙස් දෙන්න පුළුවන් ඒවා කටයුතු වල යෙදෙන අය සොයා ගන්න බැරි වෙනවා කලුනික තව පහසුවෙන් සොයා ගන්න පුළුවන් වෙනවා ඒක බැරි වෙනවා. අන්න ඒක නිසා මේ කින්නතුන් අප්‍රමාදීව බුදුසසුන වාසිකේ අප්‍රමාදීව දෙසියන් සිත්තරගෙන මේ කියාපු නිර්වාණ මාර්ගයේ දමන කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මෙතෙක් මේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනා ප්‍රහාන් දීමෙන් තම තමන්ගේ චිත්ත සංතානෙ මේ අවස්ථාවේ පවා යම් කිසි කුසල් ධර්ම රාශිය කීපයක් වැඩිගත් කුසල් ධර්ම කීපයක් මතුනා කියලා හිතා ගන්න ඕන විශේෂයෙන්ම ශ්‍රද්ධාව වීරිය සති සමාධි ප්‍රඥාව කියලා කියන ධර්ම අර සතිස් බෝධිපාශික ධර්ම අතර දක්වලා තියෙනවා ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට කාර්ය දෙකක් ඉෂ්ට කරන වටිනා ධර්ම හැටියට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වගේම බලයක් හතන් සමක් වගේම ඒකේ ඒක බල පුළුවන් කාරණාවක් පෙන්වන්න පුළුවන් ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම වීරිය, ශ්‍රද්ධාව අනුවගේ වීරිය. ඊළඟට වීරිය නිසා ඒ කෙලෙස් කුසල් ධර්ම ලං කරගන්න යොදන වීරිය තුලින් සතියක්ම කියනවා. සතිය, සිහිය. ඒ විදිහට සිහිය. ඊළඟට සිහිය බොහෝ වේලාවක් පවත්වා ගන්න පුළුවන් පස්සෙම තමයි සමාධිය වෙන්නේ අන්තිමට. ඒක උතුරලා ගිහිලා සමාධියට හැරෙනවා. සමාධිමත් හිතට යථාභූත ඇත්ත ඇති හැටියට පෙනීම ප්‍රඥාව වෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට ඒවා ක්‍රියාත්මක වෙන්නේ අන්න නිවන කියන මේ භාවනාවට හරියාකාර බැසින් බැස්ස අවස්ථාවේ. නමුත් සුළු මට්ටමකින් හෝ ඒවා මතු කර ගැනීමට මේ පින්තුන්ගේ භාවනා ශක්ති භාවනාවේ දිනු ශක්තිය අනුව මේ ධර්ම දේශනාව උපකාර වෙන්නේ නැති කියලා හිතා ගන්න දැන් ඒ විදිහට නා දේශනාවට සමන් දීමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ධර්මයන් නැති කර ගැනීම ඒ බලයෙන්ම මේ ජීවිතයේදී හැකිතාක් උත්සාහ කරලා මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවල ප්‍රතියේදී මේ මුළු මහත් සංසාර දුක්ඛින් අත්මිදලා උතුමම මහණෙනි සැනසෙන්න ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ මේ අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයේ ඒ ශාසන ආරක්ෂක දෙවියෝතුන් ඇතුළු යම් තාක් මේ අවීචිත අකනිටා දක්වා වූ කුසල් සමුයලා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන අය සිට තම තමගේ ඥාතීන් සැදී හැම දිනෙකම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන හැකි තාතික මනින් සංකීර්ණ සංසාර දුකින් අත්ම කියලා උතුම් මමා මහණෙනි සැනසෙත්වා කියන සාසනය. යතුමෝ ඉබතනේ දාඨා කියලා පින් සම්මන් එක්තාවතා චම් සම්පතං සම්පේ දේවා අනුමෝදන්තු සම්ප සම්පති සුඛියා දාඨා චම් සම්ප සම්පතං සම්පතං साधनदन्तो सन्तसम्पत्तिकेन्द्र සාරකාතම්මේකං සම්පත්තං ඒකත්තානුමෝදන්තෝ සම්පසම්පත්තිකුද්ධා ආකාශත්ථා බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා බුම්මත්ථා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාම් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.